ඒ ධර්ම දානමේ පින්කම ඒ ධර්ම දේශන මාලාවක් සිදු කරන්නේ. ඒ ධර්ම දේශනාවෙන් එක ධර්ම දේශනයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයේ යහපත පිණිස සිත සාන්තිය පිණිස ලෝක සත්‍යයේ සියලු දුක් ගිනි නිවීම පිණිස දේශනා කර උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඒ සත්‍ය ධර්මයක් හැටියට පිළිගත් අය සියලු දුක් වලින් මිදුණා. ඒ අවස්ථාවන්හිදී අපට තාමත් බැරි වුණේ අප තාම අපේ සිත දෝලණය වෙනවා. සත්‍යද අසත්‍යද? මේක ඇත්තක්ද? මේක කොහොමද සිද්ධ වෙන්නේ? මොන විදියටද සිද්ධ වෙන්නේ? කියන කරුණ පිළිබඳව අපේ සිතේ යම් විමති යම් සැක දැන් තියෙනවා. මේවා අපි පෙර භයවල සම්පූර්ණ කරගත්තා නම් මේ ගැටලු निराකරණය කරගත්තා නම් පෙර භවවල මේ ස්කන්ධ පංචකය නැමැති ගැටලුව වර්තමාන භවයට අරගෙන එන්නේ නැහැ. එහෙනම් ඒ ගැටලුව වර්තමාන භවයට තරං ආවා අපි. ඒ අරන් ආවේ යම් එකම කාරණයක් ඉදන්. ඒ තමයි තෘෂ්ණාව. අතීත භවයෙන් වර්තමාන භවයට ගෙනාපු එකම දේ එච්චරයි. මොකද තණ්හාවත් එක්ක පැටලිච්ච මනසනේ අපට භවය තීරණය කරන්නේ. මනස එක්ක තෘෂ්ණාව පැටලුවේ නැත්තම් අපේ මේ ප්‍රවෘත්ති අපි අවසන් කරනවා. අවසන් කරන්න බැරි වුණේ මේ තෘෂ්ණාවත් එක්ක මේ මනස අපි නැවත නැවත පටලවා ගන්න නිසා. වර්තමාන භවයේ තෘෂ්ණාව තියෙනවා තාම. ඒ තමයි ස්වභාවයේ තෘෂ්ණාව අවසන්නම් ඉතින් සියලු දුක් අවසන් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. ඒක එක අවස්ථාවක තථාගතයන් වහන්සේ දැන් අහන වෙවිලා එක්තරා මේ ස්වාමීන් වහන්සේ නම මේ වහන්සේ ප්‍රකාශ කරනවා හුදකලා වෙන්න හුදකලා වෙන්න තනියෙන් ජීවත් වෙන්න, හුදකලා වෙන්න, ඒක විහාරී වෙන්න. තනියෙන් වාසය කරන්න කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. මේ මොකද්ද මේ ඒක විහාරී කියලා කියන්නේ? තනියෙන් වාසය කරන්න කියලා කියන්නේ. හුදකලා කියන්නේ මොකද? ඒක විහාරී කියන්නේ හුදකලා කියන්නේ තනියෙන් වාසය කරනවා කියන්නේ දෙවන්නේක එක වාසය කරන්නේ නැහැ කියන එක. කවුද දෙවන්නේක කියලා? තණ්හාව. තෘෂ්ණාව තමයි දෙවෙනි එක්කෙනා. දැන් මේ ලෝකේ මේ ලෝකේ යම් කිසි කෙනෙකුටම කිසිම දෙයක් පිළිබඳව තෘෂ්ණාව නැත්තම් එයාට තවත් කෙනෙක් ඕනේද ආශ්‍රයට? නැහැ. තවත් කෙනෙක් අවශ්‍ය වෙන්නේ ආශ්‍රයට. තව කෙනෙක් ආශ්‍රයට අවශ්‍ය වෙන්නෙම ප්‍රිය හින්දානේ. ආස කරන හින්දා, ඇලුම් කරන හින්දා, තෘෂ්ණාව හින්දා, බැඳීම හින්දා, ඕනකම හින්දා නෙමෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා තමයි ලොකුම අසත්පුරුෂයා. කවුද? තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි මේ ලෝකේ ඉන්න ලොකුම අසත්පුරුෂයා. හැබැයි අපි තාම අඳුරගත්තේ නෑ. තාමත් ආශ්‍රය කරනවා. ඒ අසත්පුරුෂයත් එක්ක. අදටත් ආශ්‍රය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකන් ඒක විහාරී නෙමෙයි. තනියෙන් වාසය කිරීමක් නෑ. හුදකලා නෙමෙයි. එකලාව ජීවිත වීම ජීවිතයක් නෙමෙයි. එතකොට තව කෙනෙක් අවශ්‍යයි. එතකොට කවුද? ඒ තෘෂ්ණාව, ඇල්ම, ආසාව, කැමැත්ත, බැඳීම, ඕනකම හින්දා නේද? තව කෙනෙක් ඇසුර ඕනේ. හ්ම්. එහෙනම් තව කෙනෙක්ගේ ඇසුර අවශ්‍ය වෙන්නේ නෑ නේද බලන්න තෘෂ්ණාව සහ මුලින්ම අයින් කළොත්. දරහතන් වහන්සේට තවත් කෙනෙක් ආශ්‍රයට ඕනේද? නෑ. අවශ්‍ය උන්නේ නෑ. අරිහත්ත්වයට ගියාට පස්සේ අවශ්‍ය උන්නේ නෑ. රහත් වෙනකම්ම අවශ්‍යයි කවුරු හරි. එහෙනම් එතකන් හොදකලා නෑ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ එපයි කියපු අයත් එක්ක තමයි අපි ආශ්‍රය කරන්නේ. මෙයා ආශ්‍රයට සුදුසු නෑ. මෙයාත් එක්ක ආශ්‍රය කරන්න එපා. මෙයාත් එක්ක ආශ්‍රය කළොත් අමාරුවේ වැටෙනවා, දුකටපත් වෙනවා කියලා පෙන්නලා දෙද්දිත්, පෙන්නලා දුන්නා. තවත් පෙන්නන්න පෙන්නන්න අපි ආශ්‍රය කරනවා. නැද්ද? එහෙනම් එකම කාරණේ තමයි තෘෂ්ණාව. ඒ samudāre සත්‍යයි. එක ඒ හේතු අයින් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇයි? එකම කාරණේ. ඒ අසත්පුරුෂයා වයින් කරන්න වෙලා තියෙන්නේ ඇයි? අපිව දුකටපත් කරන නිසා. දුකක පැවැත්මක් තියෙන නිසා. දුකක ප්‍රවෘත්තියක් තියෙන නිසා. ඒ තමයි ජාති දුක්ඛේ. ජාති කියන්නේ පහල කරන. දැන් පහල කරපු තැන ජරා මරණ ශෝක පරිදේව තියෙනවනේ. ඒවා දුක්නේ. ජාති දුක්ඛේ, ජරා දුක්ඛේ, දිරීම, කැඩීම, පළුදු වීම, තුවාල වීම, බිඳීම මේ හොඳ නැහැ. ව්‍යාධි, ලෙඩ රෝග, අසනීප. එහෙනම් ඒවා අපි අකමැති දේවල්. ඉතින් අකමැති දුක් වලටනේ. සැපටනේ කැමති. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයත් එක්ක ආශ්‍රය කළොත් ඉතින් අර ටික තමයි හම්බෙන්නේ. ඡාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්ඛය, කනගාටු, හැඬීම්, වැළපීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේවල් නොලැබීම, අකමැති දේවල් ලැබීම. එහෙනම් තථාගතයන් වහන්සේ බණ කිව්වේ නිවනට. සසරින් නිවනට. මේ ධර්ම දේශනා මාලාවේ මාතෘකාව සසරෙන් නිවනට. ඇයි අපි නිවන් දකින්නේ? නිවන් දකින්නේ මෙන්න මේ දුක් ටිකේ සාමුලින්ම අවසන් කරන්න. ඒකටයි නිවන් දකින්නේ. එහෙනම් ඒකට අපි මේ වෙනකොට දිගෑරලා තියෙනවා විසුද්ධි මාර්ග හතරක්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධි කියන්නේ. දැන් අපි මේ වෙනකොට දිගාරින්නේ දේශනා කරන්නේ විවෘත කරන්නේ පැහැදිලි කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. මග නොමග මග්ගම් මග්ග කියන්නේ මග හා නොමග. ඒ කියන්නේ නිවැරදි මග හා වැරදි මග. එකයි මග නොමග මග්ගම් මග්ග ඥාන කියන්නේ නුවණි. දර්ශනය කියන්නේ දකින්න. ඒතර මගක් දකින්න ඕනේ. හැබැයි නොමගත් දකින්න ඕනේ. ඒතර නොමගයි මගයි දෙකම දැකලා අපි තෝරගන්න ඕනේ මග. නිවැරදි මග. ඒ නිවැරදි මග තමයි ආර්ය ශ්‍රාංගික මග හේවත් ආර්ය ශ්‍රාංගික මාර්ගය. සමාධිටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒතර මේ නිවැරදි මඟ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින්න පුළුවන් විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි. විදර්ශනා ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් විදර්ශනා ඥානෙ. ඒක මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සමූහයක් එකට එකතු කළා දැකීම සමූහයක් එකට එකතු කරගෙන දැකීම විදර්ශනා ඥාන නම් ලබන්නේ. ඒ කියන්නේ විදර්ශනා ඥාන නෙමෙයි. ඒ කියන්නේ ගොඩාක් එකට එකතු කරලා දැකීම විදර්ශනා ඥාන නෙමෙයි. ඉපද බිඳෙන ස්වභාවයක් දකිනවා නම් ඇතිව නැතිවන ස්වභාවයක් ඒක විදර්ශනා ඥානයයි. උදේව්‍යහ ඥානයම විදර්ශනා ඥානයයි. උදේවැය එතකොට උදේ කියන්නේ හට ගන්නවා වැය කියන්නේ නැති වෙනවා. මොකක් මොනවද මේ හටගන්නේ නැති වෙන්නේ? ගොඩක් ධර්මතා නැහැ. දෙකයි තියෙන්නේ. ඒ තමයි නාමයයි රූපයයි. ඒ නාමයයි රූපයයි කියන්නේ. එච්චරයි තියෙන්නේ. වෙන දෙයක් ලෝකේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් තවත් එක දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ කරුණ දෙකයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද කරුණ දෙක? නාමංච රූපංච. සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම මුළු විශ්වයම මේ කරුණ දෙක තුල ඇතුළත් කරනවා. තොර සිත හා සිතුවිලි අනිත් සියල්ලම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන්. එහෙනම් මෙන්න මේ දෙකේ උදේවැය විදර්ශනා ඥානයයි. මොන ධර්මතාවද කියලා? සතර මහා ධාතු හා සිත හා සිතවිලි. දර සිත හා සිතවිලි නාම සතර මහා ධාතු රූප. එහෙනම් විදර්ශනා ඥාන උපදවා ගන්නකොට අර මම දැන් කිව්වා ගොඩක් එකට එකතු කරලා පරීක්ෂා කිරීම විදර්ශනා ඥාන නම ලබන්නේ මේ සූක්ෂම ධර්මතාවයන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියපුවාම අපිට බෙදන්න පුළුවන් ඒවා සිය ගානකට නෙමෙයි දහස් ගානකට බෙදන්න පුළුවන්. ඒ බෙදලා වෙන් කළ බැලීම තුළ ඇතිවන ඇතිව නැතිවන ස්වභාවය දැකීම විදර්ශනා ඥානයයි. ඇතිව නැති වෙන. දැන් ඇතිව නැති වෙනවද? ඔව්. ඒකේ කාලය දැන් අපි තීරණය කරගෙන තියෙන්නේ කාලය ගැන දන්නවා කාලය ගැන අවබෝධයක් තියෙනවා. දැන් මේ ධර්ම දේශනා අද අදහන එකක් අලුතෙන් අහන එකක් නෙමෙයි නේද? දීර්ඝ ධර්ම දේශනා මාලාවක් ඔයත් ශ්‍රවණය කළා. පැහැදිලිනේ? දැන් මේ වෙනකොට සියය පැනලා තියෙන. එතකොට මේ ධර්ම දේශනා මාලාව තුළ අපි අවශ්‍ය කරන පසුගිය කරුණු මූලික කරුණු අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මෙතනින් කරන්නේ නොමගට යන සිත නොමගට යන්න ඉඩ තියෙනවා නම් ඒ නොමගට යන්න නොදී නිවැරදි මගට මනස සිත ඇදලා දාන එකයි කරන්නේ. ඒකයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඒතර මග්ගම් මග්ග මග නොමග ඥාන ඥාන කියන්නේ නුවණ දර්ශනය කියන දකිනවා විසුද්ධි කියන්නේ ඊටාම පිරිසිදුව. සුද්ධ කියන්නේ පිරිසිදුව, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව, පැහැදිලිව, निराවුල්ව. ඒකට තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. එහෙනම් ඒ ඒ සඳහා අපි බලන්නේ සිතින් බලන්නේ සිතුවිලි දිහා. තේරෙනවද? සිතින් බලන්නේ සිතුවිලි දිහා. සිත ගැන බලනවා සිතුවිලි ගැනත් බලනවා. සිතින් බලන්නේ සතර මහා ධාතු දිහා. එච්චරයි. බලන්න තියෙන එච්චරයි. ඇයි? ලෝකේ තියෙන්නේ කරුණු දෙකයි කිව්වනේ. ඒක අපි පරීක්ෂණ තුලින් තහවුරු කරගත්තනේ දික්ටි විසුද්ධියේදී. කරුණු 201ක් මම දිගහැරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා කරුණු 201ක්. මතකයි. දන්නවා. 28ක් රූප, ద్వාර 6ක්, අරමුණු 6ක්, විඥාන 6ක්, ස්පර්ශ 6ක්, වේදනා 6ක්, සංඥා 6ක්, සංචේතන 6ක්. තෘෂ්ණා 6ක් විතර්ක හයක්, ਵਿਚාර හයක්. ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, කුණප කොටස් 32ක්, ඉන්ද්‍රිය 22ක්, භව 3ක්, භව 9ක්, පටිච්චසමුපාද අංග 12ක්. 201ක් දිගහැරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි හොඳටම දන්නවා සත්‍යයක් නැහැ කියන එක. තවදුරටත් සත්‍යයක් පුච්චලයක් මම හෝ මගේ හෝ මට අයිති හෝ කියලා අපි තවදුරටත් මෙතනින් එහාට අපි පරීක්ෂා කරන්න ගියොත් අපි යන්නේ නොමග. තේරෙනවා. දැන් අපිට මේ වෙනකොට හොඳටම පිරිසිදු වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ, දර්ශනය වෙන්න ඕනේ. පුජ්‍යලයක් නැහැ, කොටස් ටිකක ක්‍රියාවක් තියෙන්නේ කියන කාරණේ ඒක අපි හොඳට පෙන්නවා පසුගිය දේශනා වලින්. එහෙනම් මම කියන වැරදි සිතුවිල්ලෙන් මම කියන්නේ එක දිට්ටියක්. දිට්ටි කියන්නේ වැරදි දැකීමක්. මගේ කියලා හිතනවා නම් තවදුරටත් ඒකත් වැරදි දර්ශනයක්. මට අයිති කියලා හිතනවා නම් ඒකත් වැරදි දර්ශනයක්. මගේ ආත්මය කියලා හිතනවා නම් ඒකත් වැරදි දර්ශනයක්. එයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි ඔය මම හෝ මගේ හෝ මට අයිති හෝ මගේ ආත්මය කියලා යමෙක් ගන්න තාක්කල් එයාට සෝවන් වෙන්නවත් බෑ. එයි ආත්ම දිට්ඨිය තුල ඉන්නේ. මමත්වය තුල ඉන්නේ. මමත්වය සිත තුල පළපදියම් වෙලා. සිත තුල läගගෙන. ඒතර මමත්වය සිත තුළ läගගෙන ඉන්න තාක්කල් මේ කරුණු නිවැරදිව විභාග කරන්න බෑ. පරීක්ෂා කරන්න බෑ. එයි පරීක්ෂා කරන කෙනෙක් නැති නිසා. පරීක්ෂා කරන කෙනෙක් කෙනෙක් නැහැ. ඒක තමයි සත්‍ය. දැන් රූපස්කන්ධය බෙදලා බැලුවොත් කෙනෙක් ඉන්නවද? මේ ශරීරයේ කොටස් 32කට බෙදලා විසිරෝලා දාන්නකො කොහෙද කෙනෙක් ඉන්නේ කියලා. මොන කොටසේද කෙනෙක් ඉන්නේ? කෙස්ලොම් නිය දත් සම්මස් ඔය එකක්වත් පුජ්‍යලෙන් නෙමෙයිනේ. සත්‍යයක් නෙමෙයිනේ. කොටස් රාශියක් නේ තියෙන්නේ. විවිධ කොටස් රාශියක් තියෙන්නේ. ඒ සියලුම විවිධ වූ කොටස් හදලා තියෙන්නේ ධර්මතා හතරකින්. ඒ තමයි මහ භූත හතර. පඨවි, තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. එහෙනම් මේ කොටස් 32ම අයිති ඒ ධර්මතා හතරට. පුජ්‍යලයකට අයිති නෑ නේද? ඒක විභාග කිරීමෙන් පරීක්ෂා කිරීමෙන් සිතට අනුගත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ. එතකොට මම කියන සිතුවිල්ල අයින් වෙනවා. තේරෙනවද කියන එක. ඒක පරීක්ෂණය තුලින් සාතික කරගන්න ඕනේ. එහෙම නැති තාක්කල් අපි නැවත නැවත නැවත නැවත අර මමත්වයට වැටෙනවා. ඒතර මමත්වයට වැටිච්ච මනසකින් අපිට මෙතනින් ඉදිරි ඉදිරියට යන්න බෑ. ඒ කියන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශ ඒතර අපි නොමගට යන්නේ. මම කියනකොටම නොමගට වැටිලි ඉවරයි. මගේ කියනකොට නොමගට වැටිලි ඉවරයි. ඉතින් අපි දැන් මෙතනින් ඉඳලා යන්නේ මෙතනින් මේ ධර්මතාව ටික නිවැරදිව විසඳගෙන ගියාට ගියොත් අපිට ඉදිරියට යන්න හරි ලේසි. තවත් ධර්මතා දෙකයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි. දැන් මේ පස්වෙනි එක කියන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. හතරවෙනි එක තමයි කාංකා විතරණ විසුද්ධිය. සැකය දුරු කරගත්තා අපි. හේතුඵල ධර්මතාවයක් කියන එක පැහැදිලිනේ හොඳටම. සියල්ල හේතුන්ගෙන් හටගත්ත බවනේ බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය. සියල්ල හේතුන්ගෙන් හටගත්. ඒතර අපි ඒක සහතික කරගත්ත පසුගිය කාංකා විතරණ විසුද්ධියෙන්. කාංකා කියන්නේ සැකය. ඒකෙන් අපි සුද්ධ කරගත්තා, පිරිසිදු කරගත්තා. සැකයක් නැහැ. කිසිම හේතුන්ගෙන් තමයි හටගන්නේ කියන කාරණය. ඒතොර දිට්ඨි විසුද්ධියේදී අපි පිරිසිදු කරගත්තේ මේ කොටස් රාශියක්මයි තියෙන්නේ කියන කාරණය. තේරෙනවද? දිට්ඨි කියන්නේ වැරදි දැකීම. ඒක පිරිසිදු කරගත්ත හරියටම කොටස් රාශියක් තියෙන්නේ කියන එක. ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්. අර මම දැන් කිව්වේ කරුණු 201ක්. ඒතරේ 201ට බෙදලා බැලුවත් පුජ්‍යලයක් නැහැ. සත්‍යයක් නැහැ. කෙනෙක් නැහැ. ඕන තරම් බෙදන්න. ඕන විදිහකට බෙදන්න මේ ධර්මතා දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි සිත හා සිතුවිලි හා මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එහෙනම් අපි දැන් මෙතන මෙන්දලා වාඩි වෙනවා නම් මේ පරීක්ෂණය සඳහා මේ සම්මර්ෂණය සඳහා මේ විභාග කිරීම සඳහා අපි වාඩි වෙන්න ඕනේ මමත්වය අයින් වෙච්ච මනසකින්. තේරෙනවද කියන එක? මේ ගැඹුරුයි ටිකක්. එවනට පුළුවන් උත්සාහ කරන්න. පුජ්‍යලයක් මේකෙන් නැහැ. ඒ සම්මුති ලෝකේ කතා කරාට පුජ්‍යලයක් ගැන මේ ධර්මය අවබෝධ කරන්න නම් සම්මුති ලෝකෙන් එහාට යන්න ඕනේ. නැතුව මේ ධර්මය තේරෙන්නේ වැටහෙන්නේ මෙච්චර කල් මේ සම්මුති ලෝකේ මනස පටලවපු නිසාම තමයි අපි අද දුක් විඳින්නේ. එතකොට සම්මුති ලෝකේ මම. ඒක හරි. අපිට ඒක අදාළ නැහැ. ඒ සම්මුති ලෝකේ ජීවත් වෙන්න ඕන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු පරම සත්‍ය නම් පුජ්‍යලෙන් නැහැ කියන එකම තමයි ඒක අපි සහතික කරගන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වට නෙමෙයි. හොඳට හොයලා බලලා පරීක්ෂා කරලා තමයි අපි ඒක සහතික කරගන්නේ. එතකොට හොඳට හොයලා බලලා පරීක්ෂා කරපුවාම පේනවා ඇත්ත නේ නැ කියලා තියෙනවා. කොහෙද පුජ්‍යලෙක් ඉන්නේ? කොහෙද සත්වයෙක් ඉන්නේ? කොහෙද කෙනෙක් ඉන්නේ? අන්න එතකොට දැන් අපි මෙතන ඉඳලා වාඩි වෙනවා නම් ඉදිරියට කරගන්න තියෙන පරීක්ෂණය සඳහා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය හතරයිනේ ලෝකේ තියෙනවා කියන්නේ. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. මේ තමයි පරම සත්‍ය. එතකොට අපි ඒක දකින්න නම් අපි සත්‍ය දකින්න එපේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. එහෙනම් අපි වාඩි වෙන්නේ මෙතනින් එහාට මේ පරීක්ෂණය සඳහා. මොකද බුදුරජාණන් වහන්සේ කියපු විදිය කියප තරමටම අපි පිළිගන්නේ නැහැ. එහෙන් පිළිගන්නත් එපා කිව්වනේ. නොබලගේ නුවණ මෙහෙවන්න. බුද්ධිය මෙහෙවන්න. ඥානය මෙහෙවන්න. මෙහෙල බලන්න මේක. බෙදන්න. වෙන් කරන්න. කොටස් කරන්න. ඒ කොටස් කොහොමද හැදිලා තියෙන්නේ? මොනවැන්ද හැදිලා තියෙන්නේ? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කියන එක තමන්ගේ නුවණේ තරමට හොයලා බලන්න පරීක්ෂා කරන්න. ඒ අනුව අවබෝධ කරන්න. ඒකනේ කිව්වේ බුදුරජාන් වහන්සේ. එයා කියන එක පිළිගන්න කියලා කිව්වේ නෑ. කොතරක්වත් කිව්වේ නෑ. අපිට පෙන්නලා දීලා තියෙන මේක හරිද වැරදිද කියලා මනසින් ගන්න. එහෙනම් දැන් අපි මේච්චර කල් කරපු පරීක්ෂණය තුළින් අපට වැටහෙන්න ඕනේ පුජ්‍යලෙන් නෑ කියන එක. එහෙනම් අපි වාඩි වෙන්නේ මොකටද? සිතින් සිතුවිලි හොයන්න. තේරෙනවද? සිතින් සතර මහා ධාතු ගැන හොයන්න. එයි. එච්චරයි තියෙන්නේ. නැද්ද? එච්චරයිනේ තියෙන්නේ. එහෙනම් සිතින් සිතුවිලි හොයන්නයි වාඩි වෙන්නේ. එතකොට වැටලා තියෙන්නේ මගට. දැන් නොමග ගිය මනස දැන් ගත්ත මගට ලෝකේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා දෙක පරම සත්‍ය හොයන්නයි අපි වාඩි වෙලා තියෙන්නේ. එතකොට මමත්වයෙන් තොරව. ඒතර මම නෙමෙයි වාඩි වෙලා තියෙන්නේ. නාම රූප දෙකක්. සිත හා සිතුවිලි එක පැටලිලා තියෙන මේ සතර මහා ධාතු වාඩි කරවලා සිත හා සිතුවිලි වලින් අපි මේ ධර්මතා විභාග කරනවා පුජ්‍යලයෙන් තොරව. පුජ්‍යලෙක් විභාග කරන්නේ නැහැ. පුජ්‍යලයට පරික්ෂා කරන්නත් බෑ. තේරෙනවද කියන එක? එතකොට අපිට සිතක් ක්‍රියාත්මකයි. එතකොට සිතෙන් හොයන්නේ අපි සිතුවිලි. සිතුවිලි තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා අකුසල් මේවා කුසල්. තියෙනවනේ දැන් එහෙම එකක්. අකුසල් 10ක් තියෙනවා. ඒකෙන් වැළකීම කුසල්. එතකොට දැන් අපි සිත විසින් සිතුවිලි පරීක්ෂා කරනකොට හොයනකොට අපි අර අකුසල් කියන ඒවා අපේ මනසින් අයින් වෙන්න ඕනේද නැද්ද? අයින් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ මේ චිත්ත විවේකයේ වහන ධර්මතා පහක් තියෙනවා කියලා. ඒ පහකට කියන්නේ නීවරණ කියලානේ. පංච නීවරණ. නිවන වහනමනේ. නී කියන්නේ නිවන ආවරණය කියන්නේ වහන. ඒතර මේ වහන ධර්මතා පහ පිළිබඳවත් අපි සිතින් පරීක්ෂා කරලා බලනවා. නීවරණ කියන ඒවත් ඇති වෙන්නේ සිතේනේ. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පහ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් චිත්ත විවේකයක් නැහැ. මම මේ චිත්ත විවේකය කියලා සඳහන් කළේ නිවනට. ඒ කියන්නේ නිවනක් නැහැ. එහෙනම් අපි බලන්නේ එතකොට වාඩි වෙලා සිතින් බලන්නේ අර සිතුවිලි දිහා. තේරෙනවද? එතන පුජ්‍යලයක් නැහැ මෙතන පුජ්‍යලේ බලන්නේ. එතකොට සිත විසින් බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ සිත කිලිටි කරන ධර්මතාවයන් ටිකක් තියෙනවා කියලා. සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන. ඒවට කිව්වේ කෙලස් කියලානේ. ලෝභය ක්ලේශය. දේශය ක්ලේශය. සිතේනේ උපදින්නේ. මෝහය ක්ලේශය. මානය ක්ලේශය. වැරදි දැකීම ක්ලේශය. අලසකම කම්මැලිකම ඒ සිතේ අකර්මන්නේ බව ක්ලේශය. උද්දච්චය කියන්නේ සිත වික්ෂිප්ත වීම ක්ලේශයක්. ලැජ්ජ නැතිකම, බය නැතිකම කියන්නේ ඔය ධර්මතාවයන්ට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩදීම ඒ තුළ ලැජ්ජාවක් බයක් නැත්තම් ඒක ක්ලේශයක්. තේරෙනවද? ආ. එහෙනම් එතකොට අපි බලන්නේ සිතින් අර සිතුවිලි දිහා. තේරෙනවද? එතකොට ඒව අඳුර ගන්න පුළුවන් නේ අපිට. අඳුරගත්තාම ඒව අයින් කරන්න පුළුවන්. ඇයි අයින් කරන්නේ? ඒව සිත කිලිටි කරන හින්දා. සිත අපිරිසිදු කරන හින්දා. දැන් ලෝභයක් සිත තුළ ක්‍රියාත්මක වෙනකන් ඒ සිතට විවේකයක් නැහෙනේ. තරහව සිතේ ක්‍රියාත්මක වෙන තාක්කල් සිතට විවේකයක් තියනවද? නැහැ. මානය සිතේ ක්‍රියාත්මක වෙනවා නම් සිතට විවේකයක් තියනවද? ඒත් නැහැ. වැරදි දර්ශන තුල මනස මෙහෙවන තාක්කල් සිතට විවේකයකුත් නැහැ. එහෙනම් මේ ධර්මතාවයන් සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් සිතට විවේකයක් නැහැ. එහෙනම් අපි බලන්නේ එතකොට සිතේ විසින් බලනවා අර සිතුවිලි දිහා. ඒ වගේම සිතින් බලනවා අර සතර මහා ධාතු දිහා. ඒතර Taman නෙමෙයි බලන්නේ සිතින් බලන්නේ අර රූප ධර්මයන් දිහා සතර මහා ධාතු හා මේ සිතේ ඇතුළෙම ක්‍රියාත්මක වෙන සිතුවිලි දිහා. එතකොට මමත්වෙන් තොර නේද බලන්නේ. පුජ්‍යලෙන්නේ නැණි බලන්න. මොකද මම බලනවා කියලා ගත්ත ගමම්ම ආත්ම දිටි. ආත්ම දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨි. ඒතර සක්කාය දිට්ඨි නම් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ සෝවන් වෙලත් නැහෙනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සෝවන් මාර්ග සෝවන් ඵලයේදී අහෝසීනේ. එතකොට එහෙනම් මම වාඩි වෙලා මම භාවනා කරනවා කියලා ගත්ත ගමන්ම වෙන සක්කාය දිට්ඨියවත් නැහැ. තේරෙනවද කියන එක? ඔව්. ඒතර මම මගේ භාවනාව හොඳයි ඉහළයි කියලා ගත්තොත් එතන සිත ඒ සිත තුළට ඇතුල් වෙලා තියෙන්නේ මානය. මානය නැමැති සිතුවිල්ල. එතකොට මේ භාවනා හරි මේ පරීක්ෂණේ භාවනා කියන්නේ පරීක්ෂණය. එතකොට මේ පරීක්ෂණය තුළ ලබනවා නම් යම් සතුටක් සොම්නසක් ආස්වාදයක්. එතන තියෙන තණ්හාව. මට දැන් හොඳට භාවනා කරන්න පුළුවන්. මට දැන් හොඳට බුද්ධියෙන් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ පිළිබඳව යම් තෘප්තියක් සතුටක් සොම්නසක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ තණ්හාව. ඒතර තණ්හා මාන දිට්ටි වලට යන්න බෑ. ඇයි? තණ්හා මාන දිට්ටි කියන්නේ සියලු කෙලෙස් වලට මුල්. එහෙනම් ඒවෙන් තොර වෙන්න ඕනේ. දැන් මේ සිතුවිලි දැන් අපි අයින් කරන්නේ පුච්චලෙක් නෙමෙයි. වාඩි කළා තියෙනවා සතර මහා ධාතු. සතර මහා ධාතු එක්ක බැඳිච්ච සිතහ සිතුවිලි ටිකක් තියෙනවා. අපි දැන් ඒ සිතින් සිතුවිලි ටික බලනවා මේ සතර මහා ධාතු දිහා බලනවා. ඒතර පුජ්‍යලයක් නෙමෙයි බලන්නේ. තේරෙනවද කියන එක? පැහැදිලිද? පුජ්‍යලේ බලන කෙනෙක් නෑ මේකේ. බලන කෙනෙක් ඉන්නවනම් ඇස් දෙක පියාගෙන බලන්න පුළුවන්. කෙනෙක් ඉන්නවනම් නෑනේ. එහෙනම් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේවැය ඥානයම විදර්ශනා ප්‍රඥාවයි. උදේවැය ඥානය. එතකොට උදේ කියන්නේ හට ගන්නවා වැය කියන්නේ නැති වෙනවා. ඇතිව නැති වෙන ධර්මතාවයන් ටිකක් නෙමෙයිද තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ හා සිත හා සිතවිලි වල. පුජ්‍යලේ ගැන කතා කරන්නේ සතර මහා ධාතුන්ගේ ඇතිව නැතිවීමක් නේද තියෙන්නේ. කොච්චර කෙටි කාලයක් තුලද? චිතක්ෂණ 17ක් තුල. චිතක්ෂණ 17යි අවශ්‍ය. ඒතකොට චිතක්ෂණ 17ක් කියන එකක් දන්නවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒ තමයි චිතක්ෂණ 17 කියන්නේ. ඒ කාලය තුල ඇතිව නැති වෙනවා. ඒ ඇතිව නැති වෙන වෙනකොට අර හේතු හතරකින් හදන බවක් දන්නව නේද දැන්? මොනවාද? කම්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මයේ නිරන්තරයෙන් මේ ශරීරයේ රූප කලාප නිපදවනවා. පෙර කරගත්ත කර්ම ශක්තියෙන් රූප කලාප නිපදවනවා. ඒ ඒක තමයි අර කාලය තීරණය කරලා තියෙන්නේ. කොච්චර කාලයක් මේ රූප කලාප නිපදවනවාද මේ ශරීරය අලුතෙන් අලුතෙන් අලුතෙන් ඒක තීරණය කළ තියෙන කර්මයයි. අපිට තීරණය කරන්න බැහැ. මේකේ පැවැත්මේ කාලය අපිට තීරණය කරන්න පුළුවන්ද? බෑ. අපි දන්නවද? අද අවසන් වෙයිද? හෙට අවසන් වෙයිද? ලබන සතිය අවසන් වෙයිද? ලබන මාසය අවසන් වෙයිද? ලබන අවුරුද්ද අවසන් වෙයිද කියලා අපි දන්නවද? කවුද ඔක තීරණය කරලා තියෙන්නේ? කර්මයේ විසින්. ඒතර කර්මයේ විසින් නිරන්තරයෙන් මේ ශරීරේ රූප කලප නිපදවනවා. සිතේ පැවැත්ම තියෙනකම් ශරීරේ රූප කලාප නිපදවන සිතේ පැවැත්ම නැවතිච්ච ගමන් මේ ශරීරේ රූප කලාප වල ක්‍රියාකාරීත්වය නවතිනවා. සිත බැහැරුණාම මේකේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් නැහැ සීත උෂ්ණ දෙක සමව තියෙන තාක්කල් මේ ශරීරේ රූප කලාප ක්‍රියාත්මක වෙනවා ගන්න ආහාරයෙන් ඔය ආහාර අවශ්‍ය වෙන්නේ ඔකට තමයි. මේ ශරීරේ නිරන්තරයෙන් රූප කලාප නිපදවන. එතකොට දැන් එහෙනම් ඒ සෑම මොහොතකම ඒ විදිහට රූප කලාප නිපදවන්නේ අර චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන හින්දානේ. තේරෙනවද කියන්නේ? ඇතිව නැත හින වෙන හින්දානේ මේ නිරන්තරයෙන් මේ උපදවන්නේ. ඒකනේ පැවැත්මක් පෙන්වන්නේ. පැවැත්මක් නැහැ. සත්‍ය වශයෙන් ගත්තොත් පැවැත්මක් නැහැ තියෙන ක්‍රියාවක්. එහෙනම් දැන් ඒ සිත විසින් පරීක්ෂා කරලා බලන්නේ මොනවද? ඒ සතර මහා ධාතුන්ගේ ඉපද බිඳින බව. කොච්චර කාලයක්ද? චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන බව. ඒක සිතට අනුගත නම් ඒකට කියන උද්‍යව්‍ය ඥාන කියලා. ඇති වෙන බව දකිනවා නැති ඇතිවන සනේ නැති වෙන බව දකිනවා දකින්නේ නුවණින් එතකොට ඒ කියන්නේ ඥානය ඒ විදර්ශනා ඥානයයි පැහැදිලිද කියන එක තේරෙනවද ඒ විදර්ශනා ඥානය ඒතර මම නෙමෙයි විදර්ශනා කළේ. සිතින් පරීක්ෂා කළ බැලුවා සිතට අනුගත කරගත්තා. සිතට සහතික කරගත්තා. ඔව් ඇතිව නැති වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඇතිව නැති වෙනවා. එහෙනම් එතකොට ඒ ඇතිව නැතිවන ස්වභාවය අපි සමූහයක් එකට එකතු කරලා බැලීම තුළ අපිට සහතික කරගන්න බෑ. ඒ සඳහා අපි සූක්ෂමව කඩලා වෙන් කරනවා. ඒ කඩලා වෙන් කරන්නේ කොහොමද? අපි කියමු ඇස කියලා. දැස කියන එක රූප කලාප දාස් ගානක් ලක්ෂ ගානක එකතුවක් නේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා හතරයි මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන ওই ධර්මතා හතරෙන්. ඒතර ওই ධර්මතා හතර අණු වශයෙන් අන්තිම අණුවට කැඩුවොත් ඒකේ තියෙන ධර්මතා හතරම තියෙනවා. ওই හතර වෙන් කරන්න බෑ ලෝකේ. තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය කියන හතර හතරකට වෙන් කරන්න බෑ. තේරෙනවද? ওই හතරම ක්‍රියාත්මක වෙන්නේ එකට එකතු වෙලා. වෙන් කරන්න බෑ. එහෙනම් අපි ඉපද බින්දෙන ඇතිව නැති වෙන ධර්මතාවයන් සිතින් දකින්න ඕනේ. ඇසක් ඉපද බින්දිනව නෙමෙයි. මේ බලන්නේ මොකටද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකේ පරම සත්‍ය වෙච්ච අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි කියලා. එහෙම කියලා තියෙනනේ අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියන්නේ ඇස නෙමෙයි අනිත්‍ය. එහෙනම් මොකක්ද අනිත්‍ය? අර සතර මහා ධාතුන් අනිත්‍ය. ඇසක් නැහැනේ. ඇස තුළ ක්‍රියාත්මක වෙන්නේ ඇසක් වශයෙන් පෙන්වන්න අපට මනසට අපට පෙන්වන්න ඇසක් වශයෙන් කවුද ඉදිරිපත් උනේ ඉදිරිපත් උනේ අර ධර්මතා හතර මොන ධර්මතා හතරද මහ භූත හතර එහෙනම් ඉපද බිඳින්නේ මහ භූත හතරයි ඇසක් ඉපද බිඳින්නේ එහෙනම් මහ භූත හතර නම් ඉපද බිඳින්නේ මහ භූත හතරේ ආයශ ත්‍රිතක්ෂණ 17යි නම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයක් තේරෙනවද මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේ ධර්මතාවන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ලෝකයේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අවබෝධ කරගන්න ඕනේ. එතකොට වැටෙන්නේ මගට. එහෙම නැත්නම් නොමග. මග්ගම් මග්ග. මග නොමග. එහෙනම් මගට වැටෙන්න ඕනේ මනස ගන්න ඕනේ නිවැරදි මගට. ඒතර අපි දකින්න ඕනේ අර සතර මහා ධාතුන්ගේ ඇතිව නැති වෙන බවයි. ඇත්තත් ඒක නේද? ඇහක් ඇතිව නැති වෙන්නේ නැහෙනේ. ඇසක් ඇති වෙන ඇහක් නැති වෙනවද? නැහැ. ඇසේ ක්‍රියාකාරීත්වය ගෙනියන අර සතර මහා භූතයන් ඇතිව නැති වෙනවා. ඒ තුල අපේ මනසට අනුගත වෙන්න ඕනේ සහතික වෙන්න ඕනේ අනිත්‍යයි කියන ස්වභාවයයි. එහෙම නැතුව ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියලා භාවනා කරලා කවදාවත් මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ මොකද ඇසකුත් නැහැ කනකුත් නැහැ නාසයකුත් නැහැ දිවකුත් නැහැ ශරීරයකුත් නැහැ තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමේ සෑම තැනකම තියෙන්නේ එහෙනම් අපි ඒ ක්‍රියාව තුළින් යථාර්ථය නිවැරදිව සිදුවෙන ක්‍රියාව අවබෝධ කරගන්න ඕනේ එතකොට අපි ඇහක් දකින්නේ නැහැ දකින්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගේ උදේවැයයි දකින්නේ. ඒතර සතර මහා උදේ කියන්නේ හට ගන්නවා වැය කියන්නේ නැති වෙනවා. ඒතර සතර මහා ධාතුන් තමයි ඇතිව නැති වෙන්නේ. ඒ චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා නම් අපේ සිතට සහතික වෙන්න ඕනේ නිට්ටයයි කියන ස්වභාවයද අනිත්‍යයි කියන ස්වභාවයද. ඒක තමයි අනිත්‍ය දර්ශනය කියන්නේ. අනිත්‍යයි කියලා කිව්වට හිතුවට තොල් මැතුරුවට හයියෙන් කෑ ගහලා කිව්වත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අවබෝධ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ ගන්නේ සම්මුතියෙන්. අපි මේ නිවැරදි ධර්මතාවයට යන්නේ සම්මුතියෙන් එහාට පරමාර්ථයට. පරමාර්ථය කියන්නේ නිවැරදිම තේරුම නිවැරදිම අර්ථය. එහෙනම් අපි ඇහැක් ඉපද බින්දෙනවා දකින්නේ ඇහැක් ඇතිව නැති වෙනව බව දකින්නෙත් නෑ. ඇහැක අනිත්‍යයක් දකින්නෙත් නෑ. ඇහැ නිර්මාණය කළ ධර්මතාවයන්ගේ ඉපද බිඳීම දකිනවා. ඇතිව නැති වෙන බව දකිනවා. අනිත් සත්‍ය කියන එක දකිනවා ඒ දකින්නේ මනසින් ඒ දකින්නේ මනසින් අපි මේට කලිනුත් කියලා දීලා තියෙනවා දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ තුන්වෙනි දර්ශනයක් ලෝකේ නැහැ එකක් ඇහෙන් දකිනවා හරි අනිත් එක මනසින් දකිනවා වෙන කොහෙන්ද බලන්න පුළුවන් ලෝකේ දර්ශන දෙකයි තියෙන්නේ. හැබැයි නිවැරදිම දර්ශනය ඇහෙන් දකින්න එකද මනසින් දකින්න එකද? මනසින් දකින්න එක නිවැරදිම දර්ශනය. ඇයි? යථාර්ථයම පෙන්නනවා. පරම සත්‍යයම පෙන්නනවා. පරමාර්ථ ධර්මයම පෙන්නනවා. විශ්සේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවයම පෙන්වන්නේ මනසට. ඒක තමයි අපි මනසට අනුගත කරගන්න ඕනේ. එහෙනම් ඒ අර සතරම එතකොට දැන් වාඩි වෙලා මම නෙමෙයි වාඩි වෙලා තියෙන්නේ නාම රූප දෙකක් වාඩි කරලා තියෙනවා නාමයේ විසින් රූපය පරීක්ෂා කරනවා නාමය කිව්වේ සිත රූපය කිව්වේ අර සතර මහා ධාතු. ඒතර පුජ්‍යලෙන් නැහැ නේද පරික්ෂා කරන්නේ. තේරෙනවද? මමත්වයෙන් තොර වාඩි වෙන්න මම තුල ඉඳගෙන වාඩි වුණොත් නමග. ඒ නැති නැති දෙයක් නෙමෙයි මෙතන හදලා තියෙන්නේ. නැති දෙයක් හදාගෙන වාඩි වෙලා. ඉතින් එතනම දිට්ටිනේ. ඒකට කියන්නේ ආත්ම දිට්ටිය. සක්කාය දිට්ටිය. තේරුණාද? එහෙනම් එතකොට අර සිත විසින් අර රූප ධර්මයන් විභාග කළාද මම ඇස කනනාශය දිව ශරීරය මම පරීක්ෂා කළාද අර සිතුවිලි විසින් අර සතර මහා ධාතු පරීක්ෂා කළාද ඇත්ත මොකද්ද සිත විසින් සතර මහා ධාතු පිළිබඳව පරීක්ෂණයක් කළේ ලෝකේ තියෙන එච්චරයි හරිද ඒතොර සිතක් තියෙනවා සතර මහා ධාතු තියෙනවා දැන් හරි නේද පරීක්ෂණය එතකොට නිවැරදිනේ එහෙනම් මමත්වයෙන් තොර වුණොත් අපිට මේ සක්කාය දිට්ඨිය කඩා ගන්න ලේසි. මම මගේ මට අයිති මගේ ආත්මය කියලා ගන්න තාක්කල් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ධර්මය. වැටහෙන්නේ. මනුස්ස ආත්ම භවයේ තමයි මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, පැහැදිලි කරගන්න පුළුවන්, නිර්වෘල් කරගන්න පුළුවන් හොඳම තැන. මනුස්ස ලෝකේ. දැන් කියනකොට තේරෙනවනේ. එහෙනම් ඒ තමයි අවබෝධය කියන්නේ. තේරෙනවා. එතකොට මේ සෑම ධර්මයක්ම එතකොට දැන් සිත විසින් සතර මහා ධාතු පරීක්ෂා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ හේතුන්ගෙන් හටගන්නේ කියලා. එතකොට අපට පේනවනේ හේතුන්ගෙන් හටගත්ත බා. දැන් සිත හටගත්ත හේතුන්ගෙන් නෙමෙයිද? රසයි රූපයයි නිසයිනේ දැකීමේ සිත. <laughs> නැද්ද? කණයි ශබ්දයයි නිසා තමයි ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. ඉතින් හේතුඵල නැති. එතකොට නාසය ගන්ධය නිසා නෙමෙයිද ගඳ සුවඳ දැනගැනීමේ සිත. එතකොට දැන් අපි ඒක පරමාර්ථයෙන්නේ අපි ගන්නෙ දැන්. මග නොමග. යන්නේ නැත්නම් ඒතර නොමග යන්නේ නැතුව මගට ගන්න නම් සතර මහා ධාතු දෙකක් නාසය ගන්ධය සතර මහා ධාතු කොටස් දෙකක් නිසා අර සිතක් හැදුවා. දැන් අපි ඒවා පරීක්ෂා කරලා විභාග කරලා ඒ පිළිබඳව හොඳට සහතික කරගෙන දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන ඉඳලා යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විභාග කරන්න විතරයි. තේරෙනවද? එතකොට අපි මම මගේ මට අයිති කියන ඒවා මීට ඉස්සෙල්ලා අපි නැති කරගන්න ඕනේ. නමුත් තවදුරටත් මම දන්නවා අනිවාර්යෙන් මේවත් එක්ක තමයි තාම මනස තියෙන්නේ කියලා. එතකොට අපිට මෙතනින් එහාට යන්න බැරි හේතුව හින්දා මෙතනින් එහාට යන්න මම කියන සිතුවිල්ල අයින් කරලා යන්න ඕනේ. මගේ කියන සිතුවිල්ල අයින් කරලා යන්න ඕනේ. මට අයිති කියන සිතුවිල්ල අයින් කරලා යන්න ඕනේ. මගේ ආත්මය කියන සිතුවිල්ල අයින් කරලා යන්න ඕනේ. මගේ ආත්මය කියන සිතුවිල්ල අයින් කරලා යනකොට සෝවන් වෙලා එතනට යන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය නැත්තම් එයාට විචිකිච්ඡාවක් නැහැ. වෙන වෘත වෙන පිළිගැනීම වෙන ඇදහිමුත් නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැහැ කියන්නේ යා තුල සෝතාපන්නයි. සෝවාන්. ඒතර සෝවාන් කියන්නේ නිරය වහලා. പ്രേත ලෝකයේ වහලා, තිරිසන් ලෝකයේ වහලා සුගති හත විවෘතයි, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි ඒත් භව හතකට. ආත්ම භව හතයි එතනින් එහාට කොහොමවත් මේ නාම රූප දෙකේ පැවැත්මක් නැහැ. ඉවරයි. පුජ්‍යලයකට වෙන දෙයක්වත් නෙමෙයි. කෙනෙකුට වෙන දෙයක්කුත් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ මෙතන. ඒකේ අවබෝධයයි අපට ඕනේ. ඒ නාම රූප දෙකේ ක්‍රියාවේ කෙලවර තියෙන දුක. තේරෙනවද? ඒකයි තථාගතයන් වහන්සේ මේ නාම රූප දෙකම අයිති දුක්ඛාරය සත්‍යයට කියලා කියන්නේ ඒක ආර්ය සත්‍යයක්. බොරුවක් නෙමෙයි ඒක. දැන් වර්තමානයේ අපේ මේ ස්කන්ධ පංචකය බෙදුවොත් විඥානයක් තියෙනවා. නැද්ද? නාම රූප දෙකක් නැද්ද? ආයතන හයක් නැද්ද? ඇස කන නාසය දිව ශරීරය සිත වශයෙන්. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ස්පර්ශ හයක් නිසා අපි විඳීම් හයක් විඳින්නේ නැද්ද? දැන් ඔච්චරයි නේ තියෙන්නේ. දැන් විඳීම තුල ඇලෙනව නේද? එහෙන් විඳොත් එතන ඇලෙනවා සිත. කණෙන් විඳිනකොට එතන ඇලෙනවා සිත. නාසයෙන් විඳිනකොට එතන සිත ඇලෙනවා. දිවෙන් විඳිනකොට එතන සිත ඇලෙනවා. කයෙන් විඳිනකොට එතනින් සිත එතනට සිත ඇලෙනවා. මනසින් විඳිනකොට එතන සිත ඇලෙනවා. ඒතොර තණ්හා හයයි. තේරෙනවද? ඒතොර තණ්හා හයක් ක්‍රියාත්මක වෙනකොට තණ්හාව තියෙනවනම් උපාදානයේට අනිවාර්යයෙන්ම යනවා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ දැන් ඒතකොට අපි අපිට හම්බෙලා තියෙන මොනවද? ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නේද? ඇයි මේ මේ ටිකේ පැවැත්ම අරන් යන්න ගිහින් නේද ඔය? එතකොට ඒක සත්‍යයක් නෙමෙයිද? ඇත්ත නෙමෙයිද? පටිච්චසමුපාදයත් එක්ක ගලපන්න. පටිච්චසමුපාදය දන්නවද? පටිච්චසමුපාදයම මෙනෙහි කරන්න, පටිච්චසමුපාදයම අවබෝධ කරන්න, පටිච්චසමුපාදය තුළ චතුරාර්ය සත්‍ය තියෙනවා. බය වෙන්න එපා මේක තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන් හැබැයි පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන තරමටම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තම් අවබෝධ වෙන්නේ එයි ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල තමයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය දැන් අපිට මේක හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකනේ දැන් මේ පහනේ මේ තියෙන්නේ වර්තමානයේ එතකොට දැන් මේකේ ක්‍රියාකාරීත්වයට අපි ඇලෙනවනේ. එතකොට තණ්හානේ. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේදී මේ ඇතිකල්ලි මේ ඇත. මේ නැතිකල්ලි මේ නැත. විඳින්නේ නැත්තම් ඇලෙන්නේ ආහා විඳින්න නැත්තම් ඇලෙන්නේ. ඇලෙන්නේ නැත්තම් උපා ඇලෙන කියන තණ්හාව. ඒතොර ඇලීම නැත්තම් උපාදානෙ නැහැ. උපාදානෙ නැත්තම් භවය නැහැ. භවය නැත්තම් පහළ වීමක් සකස් වීමක් හටගැන්මක් උපතක් නැහැ. උපතක් නැත්තම් මොනවද නැත්තේ? ජරා මරණ නැහැ. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ඡාති නිරෝධෝ ඡාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස දුක්ඛදක් නිරෝධෝ හෝති අවසන් එතකොට බලන්න දැන් අර මමත්වයෙන් තොර ඒතර පුජ්‍යලයකට වෙන දෙයක් නෙමෙයි නේද මේක එහෙනම් මොකේද වෙන්නේ මේ දෙක මේ ධර්මතාව දෙක මොකෙ කොහොමද නිවෙන්නේ? පුජ්‍යලෙන් නිවන් දකින්නේ. නාම රූප දෙකේ නිවීමක් තියෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් මේ වේදනා නිරෝධ කර ගැනීම නිසා නාම රූප දෙකේ ක්‍රියාවන් නවතිනවා. පුජ්‍යලෙක් නේ. තේරෙනවද? නාම රූප දෙකේ ක්‍රියාවක් නවතිනවා. ඉතින් නාම රූප දෙකේ ක්‍රියාවක් නැති වෙනවා අපිට මොකද? ඒ තමයි නිවන. ක්‍රියාත්මක වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රියාත්මක වෙන්නේ දුකේ ක්‍රියාවක්. ඒකනේ කිව්වේ මහණෙනි මේ ලෝකේ වෙන කිසි දෙයක් නැහැ. ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. දැන් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ක්‍රියාව නවත්තන්න ඕනේ. ඒතර ක්‍රියාව නවත්තන්න නම් විඳීම නවත්තන්න ඕනේ. විඳීම නවත්තපුවම ඇලීම නැහැ. ඇලීම නැත්තම් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ ධර්මතාවයක් නැහැ. ඒ තමයි නිවීම. තේරෙනවද? හැබැයි ඒක පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. සහතික කරගන්න ඕනේ. ඒ පරීක්ෂණය කරන්නේ මම නෙමෙයි. සිතේ සිතුවිලි දිහා බලනවා. සිතින් සතර මහා ධාතු දිහා බලනවා. දොර සිත කියන්නේ පුජ්‍යලේ නෙමෙයි. සිතුවිලි කියන්නේ පුච්චලයක් නෙමෙයි. සතර මහා ධාතු කියන්නේ පුච්චලයක් නෙමෙයි. ඔය ධර්ම සියලුම ධර්මතාවල තියෙන ක්‍රියාවන්. නවතින ක්‍රියාව. තේරෙනවද කියන්නේ? ඉතින් වෙලාව ඉවරයි. කාලය අවසන් තියෙනවා. පැහැදිලිද කියන්නේ? පුළුවන් උත්සාහ කරන්න. උත්සාහ කරන්න. ඒකට කියන්නේ සතර සතිපට්ඨාන. සති කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටවන්න. අනිත යෝනිසෝ මනසිකාරය. මන නුවණ. මේ දෙකත් එක්ක යන්න ඕනේ මේ ගමන. මේ දෙක අයින් කළා මේ ගමන යන්න බෑ. ඔය ක්‍රියාව කවදාවත් නවත්තන්න බෑ. මේ ධර්මතාවත් එක්ක නැතුව. මොකද්ද සතියහ? ඒකයි බුදුරජාණන් වහන්සේ සෑම සෑම තැනදීම මේ ධර්මතාවත් එක්ක ළඟින් තියාගන්න කිව්වේ ඒකයි. සීය හා මන නුවණ. එතකොට මේ සියලු ක්‍රියාවන් පෙන්වන්නේ අපට සීය හා මන නුවණ තියෙන කෙනාටද නැද්ද? මිච්ඡා සති අයෝනිසෝ මනසිකාරයේ තියෙන අයට බලන්න පුළුවන්ද මේවා? බෑ. සම්මා සති යෝනිසෝ මනසිකාරයේ තියෙන අයට විභාග කරන්න පරීක්ෂා කරන්න බෙදලා වෙන් කළා බලලා තේරුම් ගන්න පුළුවන්ද බැරිද? සතිය යෝනිසෝ මනසිකාරය. අවබෝධ කරගන්න පුළුවන්. උත්සාහ කරන්න. මොකද මේ භවයේ උත්සාහ නොකරුවොත් අපි ඊගා භවයට ගිහින් කරන්න ඔය ටිකම තමයි. තේරෙනවද? පස්සට කල් දානවා. ගිය භවය පෙර භවය පස්සට කල් දාපු හින්දානේ ඉතින් මේ භවයට ආවේ. නැද්ද? ඉතින් පෙර භවයේ අපි මේ ටිකට ඉදිරිපත් වෙලා නිවැරදිව මේ පරීක්ෂණය කළා මේ අවබෝධය ලබා ගත්තා නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අපි අද මේ වර්ත මේ දුක් විඳින්න මේ එන්නේ නැහැ මේ භවයේ. නේ? ඒ බැරි වෙච්ච හින්දානේ. එතකොට ඒකත් අපි පෙර භවයට කල් දැම්මනේ. දැන් මේ භවයට කල් දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. එතකොට අපි මේ භවයේ කල් දැම්මොත් අපිට මොකක් දුරුම වෙන්නේ? දුක. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ.